හමුව. තම අතින් පනගන්වන භූමිකාවේ සංකීර්ණ අභ්‍යන්තරික මනෝභාවයන් නර්තනය හා ගායනයේ මුසු අධිනාටකීය ශෛලීගත රංග කෘතියක් තුළ ප්‍රේක්ෂකයන් වෙත ප්‍රක්ෂේපණය කිරීමේ අසීර වූ රංගාභියෝගයේ ජය ගනිමින් කළ වෙහෙසකර රංගනය වෙනුවෙන් 2017 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබූ ඇයි අද ශනිතා හමුවේ කතානායිකාව වන්නේ. ඇය එදා ගායනා කරපු ඉතාමත්ම මියුර ගීතයක් අදටත් ඔබට මතකයි. අපි හමු. හන්දහාමි රන්තරු කැට දෙකක් කෙවන්න ආදරේට අපේ අම්මගේ කනේ දාන්න හඳහා මිරන්තරු කැට දෙකක් කෙවන්න ආදරේට අපේ අම්මගේ කනේ දාන්න මේ ඇය එදා ඔබ හඳුනගත්ත විදිය මේ මෙදා අපි ඇයව හඳුනන විදිය නිරෙඳුන් නුඹේ ආලේ නිසා පොවිපතක් වෙනා නොවඩින් සදා මතු භවයේ මා හමුවන තුරා ආලේ පසේ කලා හිඳිමි මෙමා ඒ ආදරය පැත්තකින් තිබ්බට මේ ආදරය හැමමයි. ලිංගතුකමෙන් හුඟක් ආදරයෙන් අපි පිළිගන්නවා 2017 රාජ්‍ය නාට්‍යවලේ දිගු නාට්‍ය සඳහා වසරේ හොඳම නිලය ලෙස සම්මාන අභිෂේකයට ලක්වදී ගිරිකෝටි කාශ්‍යප නාට්‍යයේ කාශ්‍යප දේවිය නිරූපණය කළ දිනූපා කෝදාගොඩ. අයිබෝන්. අයිබෝන්. අපේ කාලේ ආදරණීය තරුණ ශිල්පිනියක් ගොඩක් සතුටුයි ඔබ වැනි තරුණ ශිල්පිනියක් අද ශෛදා කල්ලියට ඒම සම්බන්ධයෙන් අපි එහා පැත්තේ ඉන්න ඉන්දුනියලටත් බොහොම ස්තුතියි කියලා කියන ලොකු උත්සාහයක් ගත්තා. සදේශීය සේවය සාමාන්‍යයෙන් දෙන උප සම්භාව්‍ය ගණයේ තියෙන වැඩසටහන් තමයි ඉදිරිපත් කරන්නේ. හැබැයි මේක ටිකක් වෙනස් වෙනවා. මොකද නවම ආරක් එක්ක තමයි අපි මේ වැඩසටහන් පටන් ගත්තේ ශනිදාහම කියලා. දිනූපා කෝදාකට කිව්වහම මේ කියන හැඳින්වීම ප්‍රමාණවත් කියලා මට හිතුණා ඔබ ගැන විස්තර හොයාගෙන යනකොට. මොකද එක ශාස්ත්‍රයක් විතරක් නේ නර්තනයේට, ගායනයේට, රංගනයේට මේ කියන ත්‍රිත්වයටම හරි දක්ෂයි. වීරයා ගෙදර ඇවිත් ආනන්ද අබේනායක කියන්නේ බොහොම අපූර්ව ටෙලි නාට්‍යයක් අපේ ජාතික රූපවාහිනී විකාශනයේ මේ වෙනකොට මේක නිමාවටපත් වුණා. එහි විශාකා කියලා කිව්වහම ඔබ හොඳින්ම ඈව දානවා. හරි. මොනවද විස්තර කියලා අහන්න කලින් අපි අර සාම්ප්‍රදායික විදිහටම පටන් ගමු. දිනෝපා කෝදාගොඩ කියලා කියන්නේ මම මේ හඳුන්වීම කළා. කොහොමද අධ්‍යාපන කටයුතු වෙන්නේ කොහෙද? ගම කොහෙද? ඒ විස්තර ටික අපි කියමු. ඔව් මගේ ගම කෝට්ටේ. එතකොට මං පාසල් යන්නේ නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට. එතපත් පාසල් අධ්‍යාපනය ඉවර කරලා මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒ 2008 ඊට පස්සේ 2013 තමයි මම විශ්වවිද්‍යාලයෙන් එළියට එන්නේ. I think කලා ජීවිතය ගැන කතා කරනවා නම් මම ඊටම කුඩාවදී තමයි මම හිතන්නේ දැන් කලා ජීවිතය ගැන කතා කරන්න දිනුවා. දැන් මේ කවතාවත්ම දැන් නර්තනයට ගානයට තමයි වැඩි කැමැත්තක් තිබුණේ ඔබේ. ඔව් හරි නේද හරියට. හැබැයි අහම්බෙන් වගේ මේ ගෙදරේ අර අම්මා තාත්තා හරි කැමති වෙන තමන්ගේ දුව හරි පුතා හරි යම්කිසි කලා ශ්‍රේෂ්ඨයක ඉහළින් පේනවා නම් ඒ නිසා ගෙදරින් තිබුණු කැමැත්ත නිසාම නේද ඔබ පුංචි කාලෙම නිලියක් බවටපත් උනේ. අ මෙහෙමයි අතන පුංචි කාලේ මං රංගන ශිල්පිනියක් වෙන්න කිසිම බලාපොරොත්තුවක් තිබිච්ච නැති කෙනෙක්. මොකද රංගන ශාස්ත්‍රය ගැන මට එච්චර ආසාවක් ඇත්තටම තිබුණේ නැහැ. ඉතින් හැබැයි අහම්බෙන් වගේ දේවින්ද කෝන් ගහගේ අයියාගේ ඒකාංගික ටෙලිවෘතාන්තයක සිංහල අවුරුදු උත්සවය වෙනුවෙන් නිර්මාණය කරපු මම ඒකෙත් සුළු චරිතයක් නිරූපණය කරා. හැබැයි ඒ අවධියේදී මම රංගනයට ඇත්තටම කිසිම විදිහකට මගේ හිත තුළ ආසාවක් තිබුණේ නෑ. ඒක ටිකක් අම්මලාගේ මගේ සහෝදරියගේ මිතුරෙක් තමයි දේවින්ද කෝන් ගහගේ අයියා. ඉතින් ඒකයි මගේ ටිකක් අම්මගේ පෙරෙත්තයක එක තමයි මම මේ ඒක බාරගන්නේ ඒ චරිතය. එතකොට එතකොට මම 9 වසරේ වගේ ඉගෙන ගන්නවා. කොහොම හරි ඊට පස්සේ රංගනය ගැන මගේ ඇත්තටම මෙහෙම ලොකු අවධානයක් තිබුණේ නැහැ. තිබුණේ නැහැ. තිබුණේ ඇත්තටම ගායනය සහ නර්තනය ගැන මම හොඳ හැදෑරීමක් කරමින් ඒ ගැන පුදුම ලොකු ආසාවක් තිබුණා සහ මට මේ වැඩිදුරටත් ඒ ගැන හැදෑරීමේ ආශාවක් තිබුණා. හැබැයි ගායනය රංගනය ඒ කියන කටයුතුත් එක්ක නිවේදන ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කළා. ඒන් තමයි මම හිතන්නේ රටක්ම ඔබව හඳුනගන්නේ නේද? හපන් පැදුර කියලා කිව්වහම කවුද නොදන්නේ? හපන් පැදුර ඇත්තටම මම ළමා ගායිකාවක් විදිහට තමයි ප්‍රේක්ෂකයා අතරට එන්නේ. ඒ අතරට ස්වර්ණ කැකුළු එහෙම හරහා ළමා නිවේදිකාවක් විදිහටත් වැඩ කටයුතු කළා. නමුත් මම හිතන්නේ බොහෝ දෙනෙක් මාව අඳුරගන්නේ ළමා ගායිකාවක් විදිහට. ඒ මතකත් එක්ක ගුවන්විදුලියේත් ඔව් ඒ මතකත් එක්ක ගුවන්විදුලි සතුවත් අපි සතුවත් තියෙන ඔබේ බොහොම අපූර්ව ගීත කිහිපයක්. අපි ඒ කතා බහට යන්න කලින් ඒ තුලින් ගීතයක් රස විඳමු නේද? බොහොම අපූර්ව ළමා ගීතයක් රස වෙන්නේ. දිනෝපා අපි මේ ගීතය ගැනත් විස්තර කතා කරමු. ඔව් මේකේ සංගීතය අධ්‍යක්ෂණය කරේ අසෙල බණ්ඩාර මාමා. ඒ වගේම මේක රචනා කළ තියෙන්නේ සුනේත්‍රා මැදිවක කියන නැන්දා. කල් කාලෙදි මේ ගීතය ලියවෙන්නේ? ඔබ ගායනා කරන්නේ? මේක මට මතක විදිහට 2002 වගේ කාලේ තමයි. ගුවන් විදුලි වැඩසටහනකට තමයි මම හිතන්නේ මේක ඉස්සෙල්ලම අසෙල මාමා එකේ ගුවන් විදුලි වැඩසටහනකට තමයි මේක නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ හපම්පද්‍ර වැඩසටහනෙත් මගේ ගීතයක් විදිහට මේක ගායනා කරනවා. ඉතින් ඒක ගොඩාක් ජනප්‍රිය වුණා ඇත්තටම. අදටත් ජනප්‍රියයි. මම අද උදේ මට මේ විතරයක් කියනවා මේ මම හරි වාසනාවන්තයි කියලා කිව්වම මම නිලන්ති හරි වාසනාවන්තයි කියලා කිව්ව මගේ මිතුරියක් නේ අපි ගවනිදිරීම ඉන්නේ මේ මම ඇයි කියලා ඒක සින්දුවට මම හරි කැමතියි අදටත් ඔබ වගේ මේ අවුණියක් අය ඉතින් මගේ ගීතෙත් හරි කැමතියි කියලා දිනූපක් කියපු ගමන්ම අර අපිට තියෙනවානේ ID එකක් කියලා කියනනේ ID එක තියන්න සමත් වුණු ගීතයක් තමයි මේ ගීතය ඔව් අනිවාර්යයෙන් ඒක කතා කරන ගීතයක් ඔව් එතකොට දැන් මේ සංගීතයට අත්පොත් තබන්නේ ලංකාවේ ඉන්න ශ්‍රේෂ්ඨ කලාකාරිනියක් ළඟ තමයි ඔබ මුලින්ම ගිහිල්ලා අත්පොත් තබන්න අපි ඒක නම් අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. ඔව් ඇය ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. මොකද ඇත්තටම මගේ ගායන හැකියාව අඳුනගන්න පළවෙනි කෙනා තමයි ඇය. අම්මටත් කලින් අම්මටත් කලින්. මොකද අමාගේ අම්මා විශ්වාස කරන්නේ මං නර්තනයට තමයි දක්ෂ. ගායනයට ඉතරම් දක්ෂතාවයක් මන් තුළ නැහැ කියලා. හදවත පාරනවා වගේම තමයි විතක හදවත සනසාලන විවෘතරම හඬක්. මම හිතන්නේ ගීත සම්පූර්ණයෙන් අපිට අහන්න තියෙනවා නම් කොයිතරම්ක් හොඳද. හැබැයි ඇය ඔබතුම ඔබගේ ගුරුතුමිය. ඔව් මගේ පළවෙනිම මුල්ම සංගීත ගුරුතුමිය මම හැමදාටමත් ගොඩක් ආදරෙන් ගෞරවයෙන් මතක් කරන මගේ නන්දා මිස් ආචාර්ය නන්දා මාලිනී. නන්දා මාලිනී. ඉතින් ඇත්තටම එතුමිය මේ මගේ මවගේ ගුරුවරිය. මවගේත් සංගීත ගුරුවරයා. ඉතින් මගේ මව ඊටාම කලා ශාස්ත්‍රයට, නර්තනයට, රංගනයට, ගායනයට දක්ෂ සහ ගොඩක් ආස කෙනෙක්. ඉතින් ඇය හරි උනන්දුවක් දැක්වුවා මාව ඒ වෙනුවෙන් යොමු කරන්න. මම නන්දමාලි මිස්කාවට යන්නේ අතරම පාසල් යන්නත් කලින් ඉඳලා. ඉතින් මං හිටියේ එතුමියගේ ගෙවල් ගාමයි සංගීත ආශ්‍රමයට මං ඇතුළත් වෙන්නේ ඊටාම කුඩා අවදීදී. ඉතින් කොහොම හරි මිස් තමයි එක දවසක් මගේ අම්මට කියන්නේ මේ හරි දක්ෂයි අය ගායනට හරි දක්ෂයි අය. එයාට හොඳට උගන්වන්න මේක කියලා කියන්නේ එතුමිය තමයි. එතකොට තමයි මගේ අම්මා දැනගෙන ආ නෑ යාට ගායන හැකියාවකුත් තියෙනවා එහෙනම් ඉතින් එහෙම තමයි ඇත්තටම මගේ ගායනය ගැන මටත් මගේ අම්මටත් ඇත්තටම කවලයටත් කියන්නේ. ඔව් ලොකු අවධානයක් යොමු වෙන්නේ. ඒකේ අවධානෙත් එක්කද මේ මුල්ම ළමා ගීතය නිර්මාණය වෙන්නේ ඔක මුල්ම ගීතයද? ඔව් මේක තමයි මුල්ම ගීතය මගේ. හැබැයි ඒක නිර්මාණය වෙන්නේ ගොඩක් පස්සේ. මොකද මම මේ කතා කරන්නේ නන්දමිස්කාවට මම යන්නේ ඉස්කෝලේ යන කලින්. හැබැයි නන්දමිස්ම තමයි මාව ජැක්සන් ඇන්තනි මමට හඳුන්වා දෙන්නේ ඒ ඔඩිෂන් එකකට යවන්නේ හපම්පැදුර සඳහා කිරණ. නන්දමිස්කින් ජැක්සන් මාමා එයාගේ කලායතනේ දක්ෂ දරුවෝ ඉන්නවද කියලා අහුවාම මාව යොමු කරනවා නන්දමිස්. ඉතින් ඒ නිසා මගේ ජීවිතේ අතිශය වැදගත් චරිතයක් එතුමිය. ඒ ලැබපු අත්දැකීම අධ්‍යාපනය ලැබපු ඒ දැනුමත් එක්ක අද වෙනකොට ඔබට කියන්න බොහෝ දේවල් ඇති. සතුටුද කියලා හෙවොත් ඔබ ඒක උත්තරයක් දෙයි. ඔව් කියලා අනිවාර්යයෙන්ම. ඔව්. අපි ගීතයක් අහන්න සෝදානම් මම දැන් අමාරු ප්‍රශ්නයක් අහනවා මොකද මේ ආචාර්ය නන්දාමාලිනී ගායනා කරන ගීත හැම එකකටම අපි හැමෝම ඉතාමත්ම ආදරය කරනවා ඉතාමත්ම නිරුහඬක් ඒ වගේම ඒක අපිට පාව ප්‍රකාශනයේ හැම දෙයක්ම දැනෙනවා ඒ ගායනා කරනකොට දැන් මම ඇහුවොත් එහෙම දිනූපා කෝදාගොඩ සිසුවිය සිසුවිය මේ ගුරුතුමියගේ කැමැතිම ගීතවලින් ගීතයක් කියන්න කියලා කිව්වොත් අපි ප්‍රචාරය කරන්න සෝදානම් කරගන්න ඇත්තට මේක හරිම අමාරු වැඩක් මට මොකද මම පොඩි කාලේ ඉඳලා ඉස්සෙල්ලම එතුමියගේ ගීත අහමින් හැදුණු වැඩුණු කෙනෙක්. මොකද මගේ අම්මත් එතුමියගේ ඊටාම හොඳ රසිකාවක්. ඉතින් නිතර මට ඒවා ඇහෙන අපි ඒ කැසට්ස් ප්ලේ කරලා එහෙම තමයි පුංචි කාලේ අපිට නිතර ඒවා අහන්න ලැබුණා. ඉතින් එතුමියගේ හැම ගීතයකටම වගේ මම තාමත් ආදරය කරනවා. සහ මගේ හදවත අදටත් ඒ ගීත අහනකොට රිදෙනවා, සතුටු වෙනවා. ඒ හැඟීම් හොඳට දැනෙන හඬක් එතුමියට තියෙන්නේ. මම මේ වෙලාවේ කැමති අහන්න දෙනෝ දහහක් නුවන් අතරේ කවුරුදෝ මා තනිකලේ. හරි. අපි හවගෙදේ. සෙවන දුන් ගහ පොළ පුරා විමත පර වුණු කැතුරු අතු ඉති නෙලවිලා දුකින් හදවත ගොළු වෙලා දිනෝදාහක් නුවන් හතරේ කවුරුදෝ තනික එකම නිලිය ලෙස සම්මාන ලබන්නේ ත්‍රිවිධ කාශ්‍යප නාට්‍යයේ කාශ්‍යප දේවියගේ චරිතය නිරූපණය කළ දිරූපා කෝදාගොඩ දිනෝපා කවදාකට තමයි අද ශනිතා හමුවෙන් ඔබ මුණ ගැහෙන්නේ. දිනෝපා මේ අභියෝගාත්මක රංගනය කියලා මේ පූර්විකාවේ සඳහන් වෙනවා. බොහොම අභියෝගාත්මක රංගනය. මොකද මේක ගීත නාට්‍යයක් නෙවෙයි සංගීතමය නාට්‍යයක්. අපි කතා කරමු මුලින්ම කොහොමද මේ නාට්‍ය සඳහා යොමු වෙන්නේ? ඇත්තටම මේකත් හරිම හම්බු සිදුවීමක්. මට ඇත්තටම මේ ඉසුරු වීරසිංහ කියලා අයියා කෙනෙක් ඉන්නවා නර්තන ශාස්ත්‍රයේම ප්‍රවීණ සහෝදරයෙක්. ඉතින් එතුමා තමයි මට මුලින්ම කතා කරලා අහන්නේ මෙහෙම මේ සංගීතමය නාටකයක් තියෙනවා. ඒකේ චරිතයක් සඳහා මෙහෙම මේ හොයනවා ගෑනු ළමෙක්. කැමතිද ඒකට ඔඩිෂන් එකකට එන්න කියලා. ඉතින් මං රංගනය ගැන එච්චරම අවධානයක් මං තුල නැති වුණත් කියන්නේ දැන් අපේ තියෙන ඔය මේ බටහිර රටවල් වල තියෙන මියුසිකල්ස් කියලා. ඉතින් මම ඕවා බලලා තියෙනවා. ඉතින් මට හරීම කුතුහලයක් සහ මට හරි ආසාවක් තිබුණා ඒ වගේ නිර්මාණයකට දායක වෙන්න තියෙනවා නම් මගේ ගායන හැකියාවත් එක්ක සහ මගේ නර්තන හැකියාවත් එක්ක කියන එක. ඉතින් ඒ නිසා මට ඒ ආරාධනාව බාර ගන්න හිතුණා. මම ඒ ඔඩිෂන් එකට පළවෙනි දවසේ සහභාගී වෙනකොට ඒකේ සංගීත අධ්‍යක්ෂකවරයා රහිල ලහිරු මාඩිවිල සහ නාට්‍ය අධ්‍යක්ෂකවරයා අකිල සපුමල් අයියා ඒගොල්ලෝ තමයි හිටියේ. ඉතින් මගේ කටහඬ තමයි බැලුවේ ඇත්තටම මුලින්ම. ඒගොල්ලෝ කැමති වුණා මාව ගන්න සහ මට කිව්වා ප්‍රධාන චරිතයට තෝරගන්නවා කාන්තා ප්‍රධාන චරිතයට කාශ්‍යප දේවගේ චරිතයට කියලා. ඉතින් ওই විදිහට තමයි ඒක ඇත්තටම මේ හරි අහඹු විදිහට සිද්ධ වෙන්නේ. මගේ පළවෙනිම වේදිකා නාට්‍ය ඇත්තටම සෙනෙහබර දනුද්දර කියලා සුජීව ප්‍රියාල් අයියාගේ නිර්මාණයක්. හැබැයි ඒක මම චරිතයක් නිරූපණය කරන්නේ නෑ. මම ඉන්නේ ගායක කණ්ඩායමේ. එතකොට ගිරිකූට කාශ්‍යප තමයි මම ප්‍රධාන චරිතයක් නිරූපණය කරන පළවෙනි වේදිකා නිර්මාණය. දැන් අපි ඕනම ශාස්ත්‍රයකට යනකොට අපි ශාස්ත්‍රය තුල ඉහළට යන්න තමයි උත්සාහ කරන්නේ. දැන් ඔබ හිතුවද කවදා හරි දවසක මේ ප්‍රධාන පළමු වේදිකා නාට්‍ය තුනම සම්මානයක් හිමි වෙයි කියලා? කිසි දවසක නැහැ. මොකද මං එතනදී මට ඇත්තටම ලොකු හැදෑරීම් කටයුත්තක් තමයි තිබුණේ. ඉතින් මගේ මන් තුල ආශාව තියෙන්නේ නිතරම අලුත් දේවල් හොයාගෙන යන්න අලුත් දේවල් පුරුදු පුහුණු වෙන්න හදාරන්න තවදුරටත් ඉතින් එහෙම ආශාවක් සහ එහෙම අවධානයක් මන් තුළ තිබුණේ. එහෙම නැතුව සම්මාන එහෙම ගැන කිසිම මගේ හිතේ කොනවත් තිබුණේ නැහැ. ඔව්. හැදෑරීමක් අවශ්‍යයි. සතත අභ්‍යාසය තුළ තමයි අපිට හොඳ ගමනක් යන්නට හැකියාව ලැබෙන්නේ. හොඳ දේවල් අපිට ප්‍රේක්ෂකයන්ට අසන්නන්ට දෙන්නට හැකියාව ලැබෙන්නේ. දැන් මේ හොඳ කියන දේ තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුණ ඔබ මේ වෙනකොට උපාධි ධාරණය සම්තර විශ්වවිද්‍යාලයේ අපිට මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ලැබෙන ඒ අධ්‍යාපනය තුළ පුළුවන් සාර්ථක රංගන ශිල්පියෙක් හෝ නර්තන ශිල්පිනියක් හෝ වෙන්න හැකියාව එහෙම තියෙනවද? මෙහෙමයි ඇත්තටම මම හිතන්නේ විශ්වවිද්‍යාලය තුලේ අපි ඒ අපි තෝරා ගන්න විෂය ශාස්ත්‍රයට අදාළව අපි හැදෑරීම් කටයුතු කරනවා. සහ අපිට යම්කිසි තාගදුරකට අත්දැකීම් විශ්වවිද්‍යාල ඇතුළේදී අපිට හම්බ වෙනවා මම නැහැ කියන්නේ නැහැ. හැබැයි මම හිතන්නේ නැහැ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමණක් මේ ශාස්ත්‍ර තුල හොඳ ඒ අත්දැකීම් සම්භාරයක් අයිති කරගන්න ප්‍රමාණවත් කියලා මම හිතන අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයෙන් බාහිරව අපි වැඩ කරන්න ඕනේ. ඒ ඒවත් එක්ක තමයි අපේ ඒ අත්දැකීම් වලින් පරිණත වීමත් එක්ක තමයි මේ ශාස්ත්‍රයේ ඉහළ තැනකට යනව නම් කවදා හරි එහෙම යන්න පුළුවන් කියලා තමයි මම විශ්වාස කරන්නේ. කොහොමද මම හිතන්නේ මේ ප්‍රාසංගික කලා විෂයන් වල ඒ විශ්වවිද්‍යාල අතුලේ විතරක් අපි වැඩ කරොත් මං හිතන විදිහට මං විශ්වාස කරන්නේ නැහැ මේ මේ ශාස්ත්‍රයේ ඉහළටම යන්න යන්න පුළුවන් කියලා. දැන් ලංකාවේ එහෙම විශේෂයෙන් වේදිකා නාට්‍ය හෝ වේවා සිනමාව හෝ වේවා ටෙලි නාට්‍ය හෝ වේවා හදාරන්න වෙනමම පාසල් නැහැ. අපි හොයාගෙන ගිහිල්ලා තමයි ඒවා හැදෑරීමක් කර යුතු වන්නේ. දැන් මේ වේදිකා නාට්‍ය අභියෝගාත්මක රංගනයක් නැතිබුණේ ඔබට. එතකොට මේ කතා කරන්න කලින් අපි කොටසක් හමු වෙමු ඉදිකරනාටි. කලාව කියලා කියන්නේ නිර්මාණ ශිල්පියෙකුට හෝ ශිල්පිනියෙකුට බොහොම අපූර්ව තෝතැන්නක්. මොකද මේ භාව ප්‍රකාශන හඬ රංගනේ මේ හැම දෙයක්ම සජීවී ආකාරයෙන් අපිට දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. ඔබ මේ වේදිකාව ගැන වේදිකා නාට්‍ය ඒ ගැන මොකද හිතන්නේ? ඇත්තටම මම දැනට සම්බන්ධ වෙලා තියෙන්නේ ටෙලි නාට්‍ය වේදිකාව සහ සිනමාව ගැන ඊටම පොඩි අත්දැකීමක් මට <laughs> තියෙනවා. ඇත්තටම පෞද්ගලිකව ගත්තොත් මගේ ප්‍රියතම ශාස්ත්‍රය වෙන්නේ වේදිකාව. වේදිකා නාට්‍ය. මොකද ඒක තුල තියෙන සජීවී බවත් එක්ක ඒ අපි යම්කිසි ඉදිරිපත් කිරීමක් කරනකොට ඒක පුදුම තරම් අවංක වෙන්න ඕනේ අපි සහ අපි ඇත්තටම දක්ෂ වෙන්න ඕනේ. ඒ ඒක හරි අපහසු කටයුත්තක් මම හිතන විදිහට වේදිකාව තුළ අපි යම් කිසි ඉදිරිපත් කිරීමක් අපි සාර්ථකව කරනවා කියන එක එක හරිම අභියෝගාත්මක දෙයක් විදිහට මම සැලකන්නේ. ඉතින් අනිවාර්යෙන්ම දැන් අපි අතීතයේ ගත්තොත් ඊටාම දියුණු කාල වකවානුවක් අපි තිබුණ අපේ කලා ශාස්ත්‍රයම ගැන කතා කරද්දී හැබැයි වේදිකා නාට්‍ය කලාව ගැන කතා කරනකොටත් මම හිතන්නේ දැනට වඩා හොඳ පිබිදීමක් තිබුණ අවධියක් අපිට තිබුණා අතීතයේ. ඉතින් දැන් වෙනකොට ඇත්තටම වේදිකා නාට්‍ය කලාව යම්කිසි තාක් දුරකට තරුණ පිරිස් විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන තරුණ පිරිස් ඒ වගේම පිටත මේ ගැන රංගනය අධ්‍යක්ෂණය ගැන ගොඩක් ලොකු කැමැත්තක් තියෙන පිරිස් මේ සඳහා හොඳ යොමු වීමේ ප්‍රවණතාවයක් ඇත්තටම දකින්න ලැබෙනවා. ඉතින් මම හිතන විදිහට වේදිකාව තුළ අපි සාර්ථක වෙනවා නම් අපිට සිනමාව, ටෙලි නාට්‍ය කලාව තුල ඒ සඳහා ඉදිරිපත් වෙන්න මම හිතන්නේ ලොකු තෝතන වේදිකාව. මොකද වේදිකාවේ තියෙන අත්දැකීම් ඊටාම අවශ්‍ය වෙනවා සහ අර සිනමාව සහ ටෙලි නාට්‍ය කලාව තුළ පවා යම්කිසි සාර්ථකත්වයකට එන්න පුළුවන්. මේ වේදිකාවෙන් ලබන අත්දැකීම් තුලින් කියලා. හැබැයි මේ දැන් ඔබ සඳහන් කරනවා මේ කාලය වෙනකොට තාරුණ්‍යයේ හොඳ පිබිදීමක් තුළ වේදිකා නාට්‍යයට යොමු වීමේ ප්‍රවණතාවය වැඩි කියලා. දැන් අපි දකිනවා අලුතෙන් එන නිර්මාණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් දකින්නේ කැමරාව ඉදිරියට ගිහලා එක්ක සිනමාවෙන් එන එහෙම නැත්නම් ටෙලි නාට්‍ය එහෙම නැත්නම් වෙළඳ දැන්වීම් වලින් එන්න තමයි ගොක් අය උත්සාහ කරන්නේ. මොකද මේ වේදිකාව තුළ තියෙන අර වෙහෙසකර භාවය කැපවීම මේ හැම දෙයක්ම එක්කද මේ විදිහට පැත්තකට යන්නේ කොටසක්. ඒකවල දැන් ඔබ දැන් කෙනෙකු කියපු ගමන් දිනෝපාකෝදාකොඩ කියලා කියන්නේ කවුද? සමහර කට්ටිය ඉන්න එහෙම අහනවා. එහෙම ඇහුවට තරහ වෙන්නේ නැහැ. මොකද මේ එකපාරටම මේ ආ මොකද්ද හිටියේ ටෙලි නාට්‍ය කියලා අහන. එතකොට අපි කියන වීරයා ගෙදරදී ආමිෂාකා දන්නවා හරි. එතකොට මේ හපන් පැදුරු සින්දුක ආයකක් ගන්න. හැබැයි ඊට එහාට ගිහිල්ලා අපි බැලුවොත් එහෙම ජනප්‍රිය කියන තලයේ නමයක් කියපු ගමන්ම දනවා මියා මේකෙන් ආවේ කියලා කියන. හැබැයි ඔබ දුෂ්කර ගමනක් ඇවිල්ලා තියෙන මේ කාලය තුලදී. ඇයි ඒ වේදිකාව ඒ තරම් දුෂ්කර වෙහෙසකාරී බවත් එක්ක ඒ වගේම දෙයක් තෝරගන්න හේතුව? මම ඒකට එන්නම් අවතීර්ණ වෙන්න මේ ප්‍රශ්නෙට. ඊට කලින් මම කියනනේ මං කියුවේ වේදිකාවට වැඩිපුර යොමු වෙනවා කියන එක නෙවෙයි. නමුත් එහෙම පිරිසක් ඉන්නවා අපේ රටේ වේදිකාව එක වැඩ කරන ඒ අත්දැකීම් ලබන හොඳින් එහෙම පිරිසක් ඉන්නවා. හැබැයි ඔබ වගේම පිරිසක් ඉන්නවා. හැබැයි කවුද පිරිස දන්නේ? ඔව් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රේක්ෂකයෝ හැමතිස්සෙම පුරුදු වෙලා තියෙන ටෙලිවිෂන් එකට එහෙම නැත්නම් සෝෂල් මීඩියා අපි කියනවා. ඉතින් ඒ වගේ දේවල් වලට. එතකොට සිනමාවටත් ටිකක් අඩු වශයෙන් නමුත් මම හිතනවා වේදිකාවට වඩා සිනමාව ගැන යම්කිසි පෝස්ටර් එකක් මොකක් හරි ට්‍රේල් එකක් ඒ වගේ දකිනවා. එතකොට ප්‍රේක්ෂකයෝ ගැන දැනුමක් යම් කිසි තාක් දුරකට තියෙනවා. හැබැයි වේදිකාව ශාලාවකට ගිහිලා වේදිකා නාට්‍යයක් නරඹන පිරිස හරිම අතලොස්සක් ඉන්නේ අද කාලේ වෙනකොට. ඉතින් ඒක තමයි මම හිතන්නේ ඒකට හේතුව දැන් අකහුව වගේ මං ඇයි මේ දුෂ්කර කාර්යයට යොමු වෙන්නේ කියලාට මට ඇත්තටම මං හරීම මං කිව්වේ වේලස්සනම කියන්නේ මගේ සජීවී බවට ඒ අර ඒ අවංකව දෙයක් ඉදිරිපත් කිරීමේ ඒ කලාවට මං හරිම ආසයි. සහ ගිරිකූට කාශ්‍යප නාට්‍ය ගැන කතා කරනකොටත් දැන් මට තිබුණේ ඒකේ තිබුණ අභියෝගය තමයි මං සජීවීව ගායනය කරනවා සජීවීව ඒ නර්තන අපේ රංග විඤ්ඤාසය කියලා කියනවා. ඒතර ඒ වල නිරත වෙමින් ඒ අදාළ චරිතය ප්‍රේක්ෂකයා ඉදිරියේ ගොඩ නැගීමේ අභියෝගය තමයි මට කරන්න තිබුණේ. ජයග්‍රහණය කරන්න තිබුණ අභියෝගය. ඉතින් ඒ මම හිතන විදිහට වේදිකාව තුළ ගායනය නර්තනය වගේ හැකියාවන් එක්ක රංගනයට එනකොට ඒක ගොඩක් ලොකු සහයෝගයක් ඒක ඒ රංගන කර්තව්‍ය ඉදිරියට පවත්වාගෙන යන්න සහ ඒ අභියෝගය ජය ගන්න. ඉතින් මම ඒකට ගොඩක් ආසයි. ඒක තමයි මම හිතන්නේ මම වේදිකාව. ඔව් ඒ ආසාව තුළම අභියෝගාත්මක රංගනය වෙනුවෙන් තමයි ඔබට පළමු නිර්මාණය වෙනුවෙන් සම්මානයක් පවා හිමි වෙන්නේ. ඒක දැන් මේ අහගෙන ඉන්න අපේ ආදරණීය තරුණ පරම්පරාවට රංග රංගවේදය ගැන හඳුන් මේ ඉගෙන ගන්න අයටත් මම හිතන්නේ හොඳ උපදේශයක් බවට පත් වෙනවා. තරුණ රංගන ශිල්පිනියක් විදිහට මම හිතන්නේ හොඳම තැනින් තමයි ඔබ අවස්ථාව ලබාගෙන තියෙන්නේ මේ සඳහා බලනට බලයන් කුමරිය නැවක නැගී මරු එනවා කුමරිය ඉතිහාස කතාන්දර සිනමාවට මේ කාලය වෙනකොට බහුලව නැගෙනවා. ඒ අතරතුර ඉතිහාසය ගීතවලිනුත් අපිට අහන්නට දකින්නට ලැබෙනවා. මේ ඇහෙන ගීතයත් ඒ වගේ. මේ කාලේ වෙනකොට ඉතාමත්ම ජනප්‍රිය වුණු රිද්ම සිරිවර්ධන, රිද්ම වීරවර්ධන, ඒ වගේම චරිත් අට්ටලගේ, ඒ වගේම අපේ කතානායිකාව දිනෝපා පෝදාගොඩ ඇතුළු පිරිස තමයි මේ ගීතය ගායනා කරන්නේ. දිනුපා මේ ගීතයට මේ ගීතය ගැන කතා කරන්න කලින් ප්‍රාසංගික හඬ භාවිතය සම්බන්ධයෙන් හොඳ හැදෑරීමක් තියෙනවා කියලා අපිට තේරුණා මේ ගීතේ ගායනය ඒ වගේම තමයි තව ඔබ බටහිර ගීත ගායනයටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවේ ඉන්න ප්‍රවීණෙක් සමග සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරලා තියෙනවා. අපි මතක් කරමු ඒ ගැන. ඔව් ඇත්තටම ප්‍රාසංගික හඬ භාවිතය ගැන කතා කරනකොට මම අර කලින් මතක් කරපු නන්දනිස්ගෙන් පටන් අරගෙන ඊට පස්සේ පාසල් අවදී හපම්පදොට සම්බන්ධ වෙන්න කලින් මට අවස්ථාව ලැබෙනවා රෝහණ වීරසිංහ මහත්මයාගේ සංගීත අධ්‍යක්ෂණය කරන නිර්මාණවලට දායක වෙන්න ඒත් ළමා ගායිකාවක් විදිහට මගේ නර්තන ගුරුතුමා වරිය තමයි බීට්‍රිස් වීරසිංහ මහත්මිය. එතුමිය හඳුනා ගන්නවා මගේ ගාන දක්ෂතාවය. ඒ හරහා තමයි මට ඒවට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙන්නේ. ඊට පස්සේ මම වැඩිදුර හින්දුස්ථානි රාගධාරී සංගීතය හදාරනවා මංජුලා සෙනවිරත්න මහත්මියගෙන්. ඊට පස්සේ මම පාසල් අධ්‍යාපනය අවසන් කරාට පස්සේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන කාල සීමාව ඇතුළත මම මට අවස්ථාව ලැබෙනවා ප්‍රේමසිරි කේමදාස මාස්ටර් යටතේ හඬ පුහුණු කරන්න. ඉතින් ඔය ගමන තමයි ඒක අද දක්වා තවදුරටත් විවිධ සංගීත අධ්‍යක්ෂකවරුන් යටතේ වැඩ කරලා සහ මගේ ස්වයං හැදෑරීම යටතේ වැඩ කරලා අද වෙනකොට ඒක මම හිතනවා සාමාන්‍යයෙන් මට සතුට වෙන්න පුළුවන් තලයක තියෙනවා මගේ හැකියාව. ඉතින් මේ හැදෑරීම් ඒ සුවිශේෂ කලාකරුවන් සියල්ලන් එක්කම වැඩ කිරීමෙන් මට ලොකු අත්දැකීම් හම්බුණා. හැබැයි මම විශ්වාස කරනවා ප්‍රේමසිරි කේමදාස මාස්ටර් ගාවට මට යන්න ලැබිච්ච අවස්ථාව මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වගේ කියලා. මොකද හඬ කට හඬ ගැන මං වෙනස් විදිහකට දකින්න පටන් ගන්නවා. කේමදාස මාස්ටර් ගාවට යන්න පටන් ගත්තට පස්සේ. එතකොට මේක තව දුරටත් තව ගොඩාක් දේවල් මේකෙන් කරන්න පුළුවන්. තව ගොඩාක් මේක පුහුණු කරන්න ඕනේ. එහෙම කියලා මට තේරෙන්න පටන් ගන්නේ ඒ එතුමා යටතේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ. ඒ හැරවුම් ලක්ෂයේ ලැබුණු උත්තිජනයක් තමයි ආදරණීය අසන්නන්ට මේ ගීතය. නේද? ඔව්. ඔව්. එතකොට මේ ගීතේ කොහොමද නිර්මාණය වෙන්නේ? මොකද මම මේ ගීතය ටිකක් අපි බැලුවා අන්තර්ජාලයේ සැරිසරලා ඔබගෙන විස්තර හොයනකොට ගීතයට ලැබිලා තියෙන ප්‍රතිචාර ඉතාමත්ම හොඳ ප්‍රතිචාර තියෙනවා. ඔබ ගැනත් ඔබගේ හඬත් ගැන මොකද අපි ඉතිහාස කතන්දර ඕනතරම් සිනමාවට ගෙනවොත් යම් සංස්කරණයකට ලක් කරනවා. දැන් ගීතත් එහෙමයි. හැබැයි ගීතයක් ජනතාව අතරට යන්න රසිකයන් අතරට යන රූප රචනයත් බලපෑමක් වෙනවා. මේ ගීතේ රූප රචනය ඒ ටිකත් අපි කතා කරමු. ඔව් ඇත්තටම මම හිතන්නේ මේ ගීතය ප්‍රේක්ෂකයන් අතරට රූප රචනය කරන්න කලින් ප්‍රේක්ෂකයන් මේක වැළඳ ගත්තත් මම විශ්වාස කරනවා රූප රචනයත් එක්ක මේක වැඩි දුරටත් වැඩි ප්‍රේක්ෂක ප්‍රමාණයක් අතරට ගියා කියලා. ඉතින් රූප රචනය ගැන කතා කරොත් මේක ಭಾರತ හෙට්ටිආරට තමයි රූප රචනය අධ්‍යක්ෂණය කරේ. ඉතින් ලොකු පිරිසක් සම්බන්ධ වෙලා තමයි මේ කාර්යය රූප රචනාවේ නිර්මාණ කටයුත්ත සාර්ථකව සිදු කරගන්න ලැබුණේ. චන්ද්‍රසේන තලංගම මහත්මයා තමයි මේක රචනා කළේ. චරිත අතලගේ තමයි සංගීත අධ්‍යක්ෂණය කරේ. ඒ වගේම මම රිද්ම වීරවර්ධන එක තමයි මේක ගායනා කරන්නේ. ඉතින් ওই විදිහට තමයි ඔක වුනේ. හැබැයි ඕකත් සියක් අහඹු සිදුවීමක්. මොකද මට මේ ගීතය නිර්මාණයට කතා කරන්නේ අසස් මැද ගෙදර කියන මගේ සැමියාගේ මිතුරෙක් ඔහු. ඔහු තමයි අහන්නේ මෙහෙම චරිතාතරගේ කියලා තරුණ සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා දක්ෂ කෙනෙක්. කැමති දෙයාගේ ගීතයක මෙහෙම මේ යුග ගීතයක් ගායනා කරන්න කියලා. ඉතින් ඒ ඉල්ලීම් සහ ඊට පස්සේ මට චර්තාත්ලගේ මම සංගීතය අහලා තිබුණේ නැහැ. මට ඔහුගේ නිර්මාණ කිහිපයක් යවනවා. ඒ ටික අහලා මම තීරණය කරනවා හරි මම ඒක මේ නිර්මාණයට දායක වෙනවා කියලා. ඉතින් කොහොමද චර්තාත්ලගේව මම හම්බුනේ ඇත්තටම මූණට මූණ මුණ ගැහුණේ මේ ගොඩාක් මෑතක මේ ඊයේ පෙරේද දවසට. නැත්තම් අපි එයා හිටියේ ඇමරිකාවේ. එයා මට දුරකථනයෙන් තමයි මාව අමතලා මට කතා කරේ. ඒ රෙකෝඩින්ග් වෙලාවෙත් මට කතා කරා. ඉතින් ওই විදිහට තමයි ඒ නිර්මාණ කටයුත්ත වෙන්නේ. ඒකත් මෙච්චර දුරට ජනප්‍රිය වෙයි කියලා මම ඇත්තටම මගේ හිතේ තිබුණේ නෑ. නමුත් මට ඊටම් කොඩා කුඩා කොටසක් ගායනා කරන්න තියෙන ගීතය. හැබැයි ඒක තාම ආදරෙන් ප්‍රේක්ෂකයන් වැළඳගත්තා. ඔව්. එතකොට දැන් අපේ මේ ඔබ ශ්‍රේෂ්ඨ යන අවුරුදු 7ක් විතර මම හිතන්නේ ඊට වඩා වැඩි ඊට වඩා වැඩි <laughs> හරි. එතකොට දැන් ඊට වඩා වැඩි කියලා ඔබ සඳහන් කරනකොට මේ දැන් අපි දකිනවා හරි තත්පර ගණනාවක් තුළදී YouTube නාලිකාව තුළ ඕන කෙනෙක්ට ජනප්‍රිය වෙන්න පුළුවන් ඕනම වීඩියෝ එකක් රූප රචනයක් එකතු කරලා. හැබැයි ඔබ ටිකක් ප්‍රමාද වෙලා වගේ කියලා අර මේ අපි කියනවනේ හොඳ දේවල් හරි හිමින් ලැබෙන්නේ කියලා. දැන් දිනුපා කෝදාගොඩ කියන රංගන ශිල්පිනේ, නර්තන ශිල්පිනේ, ගායන ශිල්පිනේ තාමත් හරි හිමිහිට යන ගමනක් තියෙනවා. හරිද? හරි. හැබැයි හෙලීට ආවත් හොඳ දේවල් තමයි අසන්නන්ට රසිකයින්ට ඔබ දෙන්නේ. ඔව් මෙහෙමයි කියන්නේ ඇත්තටම ප්‍රේක්ෂකයන් තුළට රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් හෝ සමාජ ජාල වෙබ් අඩවි තුලින් මම ගොඩාක් ප්‍රේක්ෂකයන් අතරට ගිහිලා ගොඩාක් නිර්මාණ තුලින් මම ප්‍රේක්ෂකයන් අතරට ගිහිලා නැති වුණාට මම මේ අවදිය වෙනකම්ම මේ හැම ශාස්ත්‍රයක් තුළම ඉතා හිමින් වැඩි ශබ්දපදයක් නැතුව ගමනක් ආපු කෙනෙක්. ඉතින් මම විශ්වාස කරන දෙයක් තමයි පොඩි අර අපි කියනවානේ කිරි කලයට ගොමු බින්දුවක් දාගත්තොත් මොකද වෙන්නේ ඒක කොච්චර කිරි කලයක් වුණත් ඒක වැඩක් නැති වෙනවනේ ඉතින් මම හැමතිස්සම පරිස්සම් වෙනවා ඒ ගැන මම හැමතිස්සම පරිස්සම් වෙනවා මගේ තියෙන දක්ෂතාවයන් තුලින් ප්‍රේක්ෂකයට හොඳ දෙයක් මේ ශාස්ත්‍රයට හොඳ යමක් හොඳ නිර්මාණදායකත්වයක් සිදු කරනවා. ඒ හොඳ කියන දේ තුලම තමයි ස්වදේශීය සේවයේ වෙනස්ම ආරක වැඩසටහන් ගොන්නේ තියෙන ශනිදාහම වැඩසටහනට ඔබ වැනි තරුණ දක්ෂ රංගන ශිල්පිනියකට අපි ආරාධනා කරේ. එතකොට දැන් අපි මේ YouTube ගැන කතා කරානේ. අන්තර්ජාලය හරහා සැරිසරනකොට අනිවාර්යයෙන්ම ඕනම ගීතයක් අපිට තත්පර ගණනාවක් තුළ අන්තර්ජාලයේ සෝස් එක අපිට හොයාගන්න පුළුවන්. දැන් ඔබෙත් ඉදිරියේ එවැරි කටයුත්තක් සිදු වෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඔව් ඒ කියන්නේ මගේ නවතම ගීත නිර්මාණ කිහිපයක වැඩ කටයුතු මේ දවස්වල කරගෙන යනවා. ඉතින් මාත් බලාපොරොත්තු වෙන ඉන්නේ YouTube හරහා තමයි මගේ ගීත නිර්මාණය දක්වන්න. එහෙනම් තමයි සූදානම් වෙලා ඉන්නේ. ඔව්. එහෙනම් ඉදිරියට අපිට බලා ගන්න පුළුවන් අපි රටක්ම හඳුනගත්ත ගීතය ඇහුවේ නැතුවොත් එහෙම පාඩුවක්. අහමු අපි ගීතේ. Thank you. ලාගේ දෙයි ගීතේ. මේ ගීතයක් මගේ ළමා ගීතයක්. හ්ම් හැංගිලා වගේ තිබුණේ නේද? මතක් කරලා අපි හොයලා ගත්ත කොයි කාලෙද ඒක නිර්මාණය වුනේ? ඒකත් 2002 2003 ඒ වගේ කාලවක වanoක තමයි මේක ලිව්වේ ජැක්සන් ඇන්තනි මාමා. සංගීත අධ්‍යක්ෂණය කළේ අසෙල බණ්ඩාර මාමා. දැන් මේ අපි ගීත ගැන අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. ඉදිරියට වැඩ කටයුතු සිද්ධ වෙනවා කියලා සඳහන් කළා ඔබ. කියන්නේ වැඩිපුර අපිට ගීත අහන්න පුළුවන් ආදරණීය රසිකයන්ට. ඒ වගේම තමයි දැන් වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් පළමු වේදිකා නාට්‍යෙම ඔබ සම්මානයක්ම කරගන්න. ඊට පස්සේ සම්බන්ධ වෙච්ච වේදිකා නාට්‍ය. ඔව් ඊට පස්සේ මම සම්බන්ධ වෙන සුවිශේෂම නිර්මාණය තමයි නොමල කෝලම්. My Sweet Rotten Inheritance කියලා අනුසුය සුබසිංහ අක්ක තමයි ඒක අධ්‍යක්ෂණය කරන්නේ. එතුමියගේ ආචාර්ය උපාධිය සඳහා තමයි ඒක එතුමියගේ ඒ එක්සෑම් එකට තමයි ඒක නිර්මාණය වෙන්නේ. ඉතින් අපි ඒක මෙල්බන් වලදී තමයි ඉස්සලම වේදිකාගත කරන්නේ. දැනට දෙපාරක් මෙල්බන් වල වේදිකාගත වෙලා තිනවා. ඊට පස්සේ ඉන්දියාවේ ಭಾರತ රංග මහෝත්සව කියන සුවිශාල නාට්‍ය උලෙලේ එක ඉදිරිපත් කරලා තියෙනවා. තාම ලංකාවේ ඒක ඉදිරිපත් කරලා නැහැ. මම දන්න විදිහට දැන් සැප්තැම්බර් මාසේ වගේ ඒක ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දැක බලන්න මොකන්ද ඒක කරන චරිතය? ඒකේ මම ඒ චරිතය ගැන නොකියයි නම් මොකද ඒ ගැන හරිය අවධානයක් තියෙනවා ලංකාවේ වේදිකා නාට්‍ය කලාව තුළ නිරත ඒක හොඳයි බලන වේදිකාවට ආදරය කරන වේදිකා නාට්‍ය පිළිබඳ උනන්දුවක් තියෙන ඔබට පුංචි ඉගයක් විතරක් අපි දීලා තිබුණේ සැප්තැම්බර් විතර වෙනකොට වේදිකාගත වෙනවා වේදිකාගත වෙනවා ඔව් හරි එතකොට ගීතත් අලුතෙන් නිර්මාණය වෙලා තියෙනවා කියලා කිව්ව නේද ඔව් ගීත තුනක විතර වැඩ කටයුතු දැන් නිමා කරගෙන යනවා ඒවත් මම හිතනවා අනිවාර්යයෙන්ම එක ගීතයක් ලබන මාසේ මුල වගේ වෙනකොට ප්‍රේක්ෂකයන් අතරට දෙන්න සූදානමක් තියෙනවා. ටෙලි <laughs> නාට්‍ය ගැන කතා කරනකොට විශාකව අමතක කරන්න අපිට බෑ. ටිකක් කොරවන ගස් වෙන වැඩි කතා බහක් නැති. හැබැයි මේ රංගනය මේ හරි හොඳයි කියලා හුඟක් අය කතා කරලා තිබුණා. දිනූපටත් වඩා විශාකව තමයි මේ වෙනකොට හඳුනන්නේ. වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍ය තුලින් මොනවද ඉදිරියට ටෙලි නාට්‍ය තියෙනවද? නැහැ තාම එහෙම ටෙලි නිර්මාණයකට දායක වෙන්න මං සූදානම්ක් නැහැ. අැතරම වීරයා ගෙදර ඇවිත් ගැන කතා කරනකොට මං විශේෂයෙන් මතක් කරගන්න ආනන්ද අබේනායක මහත්මයාව. එතුමා ට මං හිතන්නේ මං එතුමාගේ නිර්මාණයකට දායක වෙනවා කිරිසුඳ කියලා ඒකාංගික නාට්‍යයක් සංසාරයේ පියසටහන් නාට්‍ය නාට්‍යවලියේ එන එක ඒකාංගික නාට්‍යයකට ඒක තමයි මගේ පළවෙනි තෙලි අත්දැකීම ප්‍රධාන චරිතයක් විදිහට ඊට පස්සේ තමයි එතුමා මේ නාට්‍යෙට මට කතා කරන්නේ. ඉතින් ඒක මට ලොකු අත්දැකීමක් එතුමා වගේ අධ්‍යක්ෂකවරයෙක් යටතේ වැඩ කරන්න ලැබෙන එක. ඒ වගේම ජයනි සේනානායක, චන්දනි සෙනවිරත්න, රුෂාන් රවීන්ද්‍ර, ඒ වගේ නෙත්‍රි නානායක්කාර, ඒ වගේ ඊටාම විශේෂයෙන් දැවැන්තයෝ අපේ රටේ ඉන්න රංගන ශාස්ත්‍රය තුළ එහෙම වැඩ කරන ලැබෙන එක ඇත්තටම ලොකු අත්දැකීමක් ලොකු වාසනාවක් විදිහට මම සැලකනවා. ඉතින් ඇත්ත විශාකා චරිතය ප්‍රේක්ෂක ගොඩක් ආදරෙන් වැළඳගත්තා. ගොඩක් දෙනෙක් මම හිතන්නේ මේ කාලේ මාව අඳුරන්නේ ඒ චරිතය හරහා. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මම ප්‍රේක්ෂකයන්ට මට දක්වන ආදරය ගැන. ඔව්. දැන් උදව් කරපු බොහෝ පිරිසක් ඇති. මේ හොඳම වෙලාවක් මතක් කරමු. මේ ශ්‍රේෂ්ඨයට එන්නට උදව් කරපු අයත් ඉන්නවා. ඔව් අනිවාර්යයෙන්ම මම දැන් මතක් කරපු නම් අතර ඇත්තටම ජැක්සන් ඇන්තනි මාමා ගැනත් කියන්න ඕනේ. ළමා ගායිකාවක් විදිහට වගේම මගේ ප්‍රාසංගික හැකියාවන් වර්ධනය කරගන්න ඇත්තටම හපම්පදුර කියන වැඩසටහන ලොකු පිටුමහලක් වුණා. ඉතින් එතුමාත් මගේ ජීවිතේ මගේ කලා ජීවිතේ ඊටම දැවැන්ත හරි වැදගත් චරිතයක්. එතුමා මතක් කරන්න ඕනේ අනිවාර්යෙන් දැනටත් මම ඇත්තටම එතුමාගේ එකගේ සුකරි දැනට ඉස්සරහට එන්න නියමිත නිර්මාණයක් මම එකිනෙක ගායනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් එතුමා වාදනය මතක් කරනවා මේ වෙලාවේ. මම හිතන්නේ නම් වශයෙන් කියන්න ගියොත් හරි අමාරු වැඩක්. ඒක නමක් කරේ අමතක වුණත් ඒ වගේම මම මගේ දෙමව්පියන්ව ගොඩක් ආදරෙන් මතක කරනවා විශේෂයෙන්ම මගේ අම්මව. ඇය අදටත් මගේ හෙවණැල්ල වගේ ඉන්නවා මාත්. මේ වෙලාවෙත් අහගෙන ඉන්නවා. මේ වෙලාවෙත් අහගෙන ඇති අනිවාර්යෙන්ම. ඉතින් මම හිතනවා මගේ ජීවිතේ මට හරියම සමීප පුංචි කාලේ ඉඳන් මාව මේ අද ඉන්න තැනට එන්න ලොකුම ඉවහල් වෙච්ච කෙනායයි සහ මට උදව් කරන කෙනායයි ඊට පස්සේ මගේ සැමියා ඔහුත් එහෙමයි ඔහුත් මගේ අම්මට පස්සේ ඔහු තමයි මාත් එක්කම ඉඳගෙන මේ ගමන යන්න ගොඩක් ලොකු ධෛර්යයක් දෙන්නේ. මගේ සමත් මගරිනේ ආදරණීය සැමියාගේ නමත් කියමු. නන්දික වැලිකට පොළ. ඔහුත් සංගීතඥයෙක් මේ ක්ෂේත්‍රයේම තමයි නියැලීලා ඉන්නේ. ඒ වගේ මගේ තාත්තා මතක් කරන මං ආදරේ මගේ සහෝදරයා සහෝදරිය. ඉතින් හැමෝම මට ඇත්තටම ලොකු පිටිවහලක් වෙනවා මගේ ජීවිතේ. ඔව්. අපි අර ළමා ගීතේ රස විඳිමු. ඒ ගීතය සම්පූර්ණම අහන්න හැකියාව ඔබට ලබා දෙනවා කොහොම හරි. හැබැයි ඊට කලින් මේ ශනිදා හමුව අවසන් කරන්න අපිට කාලය ලැබිලා තියෙන්නේ. මේ අර මතක් කරපු කට්ටියගේ අමතකුණ කවුරු හරි ඉන්නවද තව? ආ ඔව් ඒ ධර්මසිරි බණ්ඩාරනායක සර්වත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. මොකද මේ මට අවස්ථාව ලැබුණා ට්‍රෝජන් කාන්තාව එතුමාගේ තාමත්ම විශේෂ වේදිකා නාට්‍යය. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ දැවැන්ත නිර්මාණවලට දායක වෙන්න ලැබෙන එක තමයි මම හිතන අපේ ජීවිතේ කලාකරුවෝ විදිහට ලබන්න පුළුවන් ලොකුම දේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. එතුමාව සාදරයෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඔව්. මම විනාඩියක් දෙනවා දිනෝපා මේ කලාව දැන් අපි බැලුවොත් එහෙම රංගන ශිල්පිනියෝ ගායන ශිල්පිනියෝ බුරුතු පිටින් එක රැයකින් බිහි වෙනවනේ. හැබැයි අපි දකින්නේ ඒක මොහොතයි. ඔබ එහෙම නෑ. ඔබ කාලයක් තිස්සේ වෙලා තාමත් හදාරමින් තමයි ඉදිරියට යන්නේ. මේ රංගනය එතකොට ගායනය මේ කියන දේවල් පවත්වාගෙන යන්නත් නම් අපි කොහොමද මේ ශ්‍රේෂ්ඨය රැඳෙන්න ඕනේ? මම හිතන විදිහට මේ ප්‍රසංගික කලා ශිල්පය තුල තමන් වෘත්තීමේ විදිහට නියැලෙනවා නම් මේක අනිවාර්යෙන්ම අපි හදාරලා ඉවරයි කියලා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේක අනිවාර්යෙන්ම එන්න එන්න එන්න දියුණු වෙනවා, අලුත් වෙනවා. ඒ තියෙන ශිල්ප ක්‍රම දියුණු වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම අපි නිතරම අලුත් වෙන්න ඕනේ. තව දුරටත් හදාරන්න ඕනේ. තව අලුත් දේවල් හොයාගෙන යන්න ඕනේ. සහ සතතා සතතා අභ්‍යාසයෙන් යැලෙන්න ඕනේ. ඉතින් මම විශ්වාස කරන්නේ මේ විදිහට තමයි මේ ශාස්ත්‍රයට හොඳක් කරන්න පුළුවන්, මේක දියුණු කරන්න පුළුවන් සහ Tamanට කලා ශිල්පියෙක් විදිහට, ශිල්පිනියක් විදිහට දුර ගමනක් යන්න පුළුවන් වෙන්නේ කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඔව්. ඒ හොඳ දේවල් ගොඩාක් ජනතාව අතරට ප්‍රේක්ෂකයන් අතර රසිකයන් අතරට ගෙන ගියපු මහගෙදර තමයි අද ඔබ මේ ඇවිල්ලා ඉන්නේ. ජාතික ගුවන්විදුලි ස්වදේශී සේවයේ මේ වැඩසටහන ගැන මොකද හිතන්නේ? ඇත්තටම මම හිතන්නේ අපි වගේ මම හිතන්නේ අපි නිතරම ටෙලිවිෂන් එකෙන් ගුවන් විදුලියෙන් දකින්න ලැබෙන අය නෙවෙයි. ඉතින් මම හිතනවා එහෙනම් මේක ඊටාම හොඳ තෝතනක් අපි වගේ අයට. මම හිතනවා තව අලුත් දක්ෂ පිරිස් මේකෙන් හඳුන්වලා දෙයි ඉස්සරහට. අක කිව්වා මේක අලුත් වැඩසටහනක් ඕගොල්ලෝ කරගෙන යන කියලා. ඉතින් මම හිතනවා ඇත්තටම මේක හොඳ තෝතනක් වෙයි අලුත් අයට දක්ෂින්ට අනිවාර්යෙන්ම සුබ පතනවා ඔයාටත් ඉඳුනිල් අයියටත් ඒ වගේම ස්තුතිවන්ත වෙනවා ඉඳුනිල් අයියට මේකට මට ආරාධනා කරාට මේ වැඩසටහනට ඔයාටත් ස්තුතිවන්ත වෙනවා. දිනූපා කෝදා ගොඩ කියන රංගන වේදිනිය ඒ වගේම ගායන වේදිනිය නර්තන වේදිනිය හැට යන තව දිගු ගමනක් වෙනවා. ඒ දිගු ගමන ඉතාමත්ම සාර්ථකව හොඳ විදිහට යන්නට අපි හෝරාවක අසන්න කාලයක් ඇයට ලබා දුන්නා. බොහොම ස්තුතියි කියලා කියන අපි තාමත්ම අපහසු වෙන්නන් නෙවෙයි. හැබැයි අවසාන මොහොතේ අපි දැනුම් දෙන්නේ ඒ දැනුම් දීමට ඔබ මෙතෙන්ට සහභාගී වුණා. ඉතින් ඒ සහභාගීත්වයට දෙහිමින්ම ස්තුතියි. අපි දිගු ගමනකට ඡයග්‍රාහී මාවත ඉදිරිපෙහෙලිවන්න කියලා සදේශීය සේවයේ ශනිදා හමුවෙන් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. Thank you. ශනිදා හමුව අදත් නිර්මාණශීලී නිෂ්පාදනයේ ඉන්දුනිල් ජයවර්ධන තාක්ෂණික සහාය අපිට ලබා දුන්නේ තරිදු දිසානායක. අපි එළවෙන සතියේදී ඔබට බොහොම වඩාත්ම ලෙන්ගතු නිර්මාණශීලී කර්තව්‍යයක් සමගින් මුණ ගැහෙනවා ශනිදා හමුවතරේ. ගිහින් යන සුබ දවසක් මන් නිලන්තේ කුමාරිපත්තේ ගෙදර. Thank you.